එතකොට දැන් ඇත්තට දකින්න තැනත් මේසයක් පුටුවක් තියෙනවද? තියෙනවා. දැන් ටීවී එකෙත් මේසයක් පුටුවක් තියෙනවා. ආ. කණ්ණාඩියෙත් මේසයක් පුටුවක් තියෙනවා. ආ. ඇත්තට දකින්න එකෙත් මේසයක් පුටුවක් තියෙනවා. තියෙනවා. එතකොට මේ මේ දැන් එතකොට ටීවී එකේ තියෙන මේක ගන්න පුළුවන්. බෑනේ. එතකොට කණ්ණාඩියේ තියෙන පුටුව ගන්න පුළුවන්. බෑනේ. එතකොට පින්තූරේ තියෙන පුටුවක් ගන්න පුළුවන්. බෑනේ. එතකොට මේ ඇත්තට දකින පුටුවේ ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. දැන් ඇත්තටම ඇත්තටම ටීවී එකේ ටීවී එකේ මිනිහෙක් මැරලා වැටෙනවා. කණ්ණාඩියෙත් මිනිහෙක් මැරලා වැටෙනවා. දැන් චිත්‍රෙත් මිනිහෙක් මැරලා වැටෙනවා අදිනවා. නේද? ඔව් ඒකක්වත් ගන්න බෑ. නෑ ටීවී දැන් ටීවී එකේ දකින මිනිහා මැරලා වැටෙනවනේ. ඔව්. කණ්ණාඩියේ ඒ මිනිහාත් අරලා මැරලා වැටෙනවනේ. ඔව්. එතකොට අත්තර දකින තැනත් මිනිහෙක් මැරලා වැටෙනවනේ. එතකොට මේ එතකොට මේ අත්තර දකින තැන මිනිහා මැරලා වැටෙන එකද ටීවී එකේ මිනිහා මැරලා වැටෙන එකේ ප්‍රශ්නයක් තියෙනවද? දැන් ටීවී එකේ රත්තරන් මාලයක් පේනවා. කණ්ණාඩියේ රත්තරන් මාලයක් පේනවා. පින්තූර කන්න රත්තරන් මාලයක් පේනවා. අතරත් රත්තරන් මාලයක් පේනවා කියන්නේ. දැන් ටීවී එකේ පේන රත්තරන් මාලේ ලක්ෂයක් වටිනාද පවුම? වටිනානේ. පවුමක් රත්තරන් මාලේ ලක්ෂයක් වටිනවා. කන්නඩිය තියෙන රත්තරන් මාලේ රත්තරන් මාලයක් පවුමක් වටිනවනේ. එතන කණ්ණාඩියේ තියෙන වගේ දැන් පින්තූරේ තියෙන තරම් මාළෙත් ලක්ෂයක් වටිනවද? වටිනවා. අත්තර තියෙන තරම් මාළෙත් ලක්ෂයක් වටිනවද? වටිනවා. දැන් හොඳට බලන්න ටීවී එකේ දකින එකයි ඇත්තට දකින එකයි මේක සිතුවිල්ලකින් නෙමෙයි දැනෙන එකයි අතර වෙනසක් තියෙනවා කියලා දැන් ටීවී එකේ එනවා පිහියක් අරගෙන බලන්න කණ්ණාඩියෙත් පේනවා පිහියක් අරගෙන එනවා මරන්න. නේ. චිත්‍රෙත් අඳිනවා පිහියක් අරගෙන එනවා මරන්න. අත්තරත් වෙනවා කෙනෙක් පිහියක් අරගෙන මරන්න. ආ. ටීවී එකේ ආවට දුවන්නේ නැහනේ. කණ්ණාඩිය දැක්කත් දුවන්න ඕනේ නැහනේ. ඕනම මට පිට බලයි. එහෙම කන්නේ නැහනේ. එතකොට දැන් මෙතන චිත්‍රදී පිහියක් අරගෙන යන අන්දට දුවන්නේ නැහනේ. අත්තර පීයක් අරගෙන આવොත් දුවනෝනේ. දුවනවා. අයියේ දුවන. අයියේ දුවන. දුවන්නේ කෙනෙක් ඒ ඔය හිත හිත ඉන්නේවා හරියන්නේ මේ ධර්මයේ ඒකයි කියේ හිතලා නිවන් දකින්නේ නැහැ කියලා කවුද? මේක මානසිකාරයේ තියෙන්න ඕනි තමයි. නමුත් මේක දැනෙන දේ කතා කරන්න ඕනි. මානසිකාරය හරියට කරනවා නම් දැනෙන දේ දැනෙන්න ඕනි. දැන් මෙතන දෙයක් දැනෙන්න ඕනේ. දැන් මම මම මෙතන නැහැ කියලා හිතුවට වැඩක් නැහැ නේ මං ඉඳගෙන. ආ මං ඉන්නවනේ. දැන් මෙතන දැනෙන දැනෙන දේ දැනෙන දේ දැනෙන දේ තමයි මෙතන මේ බලන්න ඕනේ. ආත්මයක් දැනෙනවනේ. එතකොට ටීවී එකේ ආත්මයක් තියෙනවා. ඔබ දැන් ඔබ වහන්සේම ටීවී එකේ දකිනවා. ටීවී එකේ ඔබ වහන්සේව දැකලා ඔබ වහන්සේ ටීවී එකේ මොනවා හිටියත් ඒක දන්නව ඔබ වහන්සේ කියලා දන්නව. හැබැයි ටීවී එක ඇතුලේ ආත්මයක් නැහැ. කවුරු හරි කියනවා ඔබ වහන්සේ ඕනේ නැහැ ඔබ වහන්සේ යන තැනක යන්න අපිට ටීවී එකේ පේනවා දැන් හරි අපි ටීවී එකෙන් බලා ගන්න. ආ මෙතනත් ආත්මයක් නැහැනේ. මේක එහෙම නෙමෙයි තියෙන හිතන එක නෙමෙයි දැනෙන එක. දැනෙන එක තියෙන්නේ. දැන් අපි දුමු ටීවී එකේ ඉන්න එක්කෙනාට කුණු හරපෙන් බයිනවා. කවුරු හරි. කන්නාඩි එක්කෙනා ඉන්න එක්කෙනාටත් කුණුහරුපෙන් බයි. දැන් අතන චිත්‍රයේ ඇඳලා තියෙන එකට කවුරු හරි ඔය චිත්‍රය බලලා කුණුහරුපෙන් බයිනවා. දැන් ඔබ වහන්සේට බයිනකොට ඔබ වහන්සේ දඟලනවනේ. ඔබ වහන්සේට අර කලින් අර ගාතිවුර නැති වුණයි කිව්වා ගලක් මේ වුණයි කිව්වා මෙහෙම ගල් දාලායි කිව්වා શબ્දයක් ආවයි කිව්වා එක එක තැන් වල එක එක කිව්වනේ. ආ. ඒ හැමතැනම ඔබ වහන්සේ හිටියානේ. ඔබ වහන්සේ කලබල වුණානේ. ඒ ඔබ වහන්සේ ඉන්නේ හින්දානේ. ආ. දැන් එතකොට මේක අපිට තියෙන්නේ මෙතන අපිට මේ මේ දැනුම වෙනයි. දැනෙන එක වෙනයි. ඔබ වහන්සේ ඔබ වහන්සේට දැනෙනවා නම් මෙතන දෙයක් වගේ ඒ දැනෙන එක තමයි මේ මාර්ගයට මාර්ගයට බලපාන්නේ. දැන් අපි ධර්මය දැනගන්නවා. ධර්මය දැනගන්නෙම මේකයි ධර්මය දැනගන්නේ. දෙයක් නැති බව. හැබැයි සාමාන්‍ය විදිහට පේනවා ඇහෙනවා තියෙනවා කියලා කතාවක් ඇහෙනවනේ. ආ. ඒතර සාමාන්‍ය විදිහට පේනවා ඇහෙනවා තියෙනවා ඒ වුණාට එතන දෙයක් නැහැ කියලා කියනවනේ. ආ. ඔක නේද ඔබ වහන්සේ දැන් මෙනෙහි කරන්න ඕනේ. දැන් එතකොට සාමාන්‍ය විදිහට ටීවී එකේ පේනවනේ. නේ සාමාන්‍ය විදිහට ටීවී එකේ පේනවා සාමාන්‍ය විදිහට කණ්ණාඩියෙත් පේනවා සාමාන්‍ය විදිහට නේ සාමාන්‍ය විදිහට ඕන ඕන විදිහට දැන් චිත්‍රයක උනත් අඳින්න පුළුවන් නේ ඕම් පේනවා එතකොට ඔබ වහන්සේ ටීවී එකේ ටීවී එකේ ඉන්න එකයි ඔබ වහන්සේ ඇත්තට ඉන්න එක අතර වෙනසක් තියෙනවා ඔබ වහන්සේ මෙතනදී අභ්‍යන්තරයට තාම ඔබ වහන්සේ තියෙන්න ඕනේ ඔබ වහන්සේ මේ ධර්මය කියන්නේ මේ නිකන් මේ දැනුමක්වත් නිකන් හිතන එකක්වත් නෙමෙයි. ඔය හිතලා කියන්නේ යන්නේ. ඔබ වහන්සේට දැනෙන දේවල් තාම ඔබ වහන්සේ අවදි වෙලා නැහැ. ඔබ වහන්සේ ඔය ඔය සිහිය කියලා කියන එකේ වුණත් ඔබ වහන්සේට දැනන දෙයට සිහියක් නැහැ කියන එකයි තේරුම. දැන් අපිට සිහියක් තියෙනවනේ. අපිට සිහියක් තියෙනවා ටීවී එකේ දෙයක් තියෙනවා කියලා. අපිට සිහියක් තියෙනවා කණ්ණාඩියේ දෙයක් තියෙනවා කියලා. අපිට 100ක් තියෙනවා මේ කපිටුරෙත් ඔබ වහන්සේ ඉන්නවා කියලා. 100ක් තියෙනවා දන්නවනේ කන්නඩිත් පේනවා ටීවී එකෙත් පේනවනේ 100ක් තියෙනවා. හැබැයි ඔබ වහන්සේට 100ක් තියෙනවද ඔබ වහන්සේ කියලා දෙයක් වගේ කෙනෙක් වගේ ආත්මයක් වගේ ටීවී එකේ තියෙනවා කියලා. ආ ටීවී එකේ ආත්මයක් තියෙනවා කියලා ඔබ වහන්සේට එහෙම 100ක් තියෙනවා දැනෙනවද? දැනෙන බවට 100ක් තියෙනවා. ටීවී එකේ ටීවී එකේ ආත්මයක් තියෙනවා කියලා 100ට 80 වෙනවද? දැනෙනවද? ජීව එකේ ආත්මයක් තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. මෙතෙන්ට ඕනි ආර්යයන් වහන්සේට හරි උත්තර දෙන්න නෙමෙයි. මෙතෙන්ට ඕනි මේ ඔබ වහන්සේ දන්න බව පෙන්වන්නත් නෙමෙයි. මෙතෙන්ට ඕනි ඔබ වහන්සේ ධර්මයේ බවටපත් වෙලා නැති බව දැනගන්න. ඔබ වහන්සේ කොහොමද ධර්මයේ තියෙන තැන හඳුනගන්න ඕනේ? ඔබ වහන්සේ ඒක හඳුනගෙන නැහැ තාම. ඔබ වහන්සේ ජීවකයේ ආත්මයක් ඔබ වහන්සේට දැනෙන්නේ නැහෙනේ. දැනෙන්නේ නමුත් 100 100ට <sighs> ඔබ වහන්සේගේ 100ට 80 වෙනවා 30කේ ආත්මයක් වගේ. මේකේ මේකේ කණ්ණාඩියේ දකින්න දෙයත් එහෙම දෙයක් නැහැ ඇත්තට දැනෙන දේ වුණාට ඔබ වහන්සේ ඉන්නවා කියලා දැනේ. ඔබ වහන්සේ හිතනවා බණ කියන්න ඕනි කියලා ඔබ වහන්සේ හිතනවා මෙහෙමයි කියන්න ඕනි කියලා ඔබ වහන්සේ හිතනවා ඒක දැනගන්න ඕනි මේ ඔබ වහන්සේ අවශ්‍ය ඔබ වහන්සේ ඉන්න බව නිතලා තියෙන්නේ. ඔබ වහන්සේ අවදිසම මෙතන දැන් මෙහෙම ඉන්න ඕනි මෙහෙම ඉන්න ඕනි මෙහෙම කරන්න ඕනි මෙහෙම වෙන්න ඕනි ඔබ වහන්සේ මොකද්ද මේ හවස ඔබ වහන්සේ ඉන්න බවට නර පෙන්වන්නේ තේරෙනවද කියන්නේ දැන් ඔය ටීවී එකේ ඉන්න එක්කෙනාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් පාටා පින්තූරේට එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ එවන මේ මොනවාද ඔය මේ කියන දේවල් වල එහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔය ඔබ වහන්සේ WhatsApp කරා කියමු කාට හරි මොකක් එයාට ඒවා එක පින්තූරයක් විතරයි. ඔව් පින්තූරය. පින්තූරයක ආත්මයක් නැහැ. එයා පින්තූරේ එවන එවන එකේ පින්තූරේ බලාගෙන එයා ඒකට මොකක් හරි කරනවා. එක්ක පීයෙන් අනින. පින්තූරයකට පීයෙන් යනට වැඩක් තියෙනවද? එතන එතන එතන එහෙම දෙයක් කරාට කමන්නේ නැහැ. ඔබ වහන්සේට ඔබ වහන්සේට අනෝගේ දන්නවද? එතන ඔබ වහන්සේ මේ මේ කියන දේ සිතුවිල්ල නෙමෙයි මේ කියන දේ හොඳට බලන්න. මේ ඔබ වහන්සේ ඉන්න බවට දැනෙන එක වෙනයි ඔබ වහන්සේ කණ්ණාඩියෙන් පේන එක වෙනයි. දැන් ඔබ වහන්සේ කණ්ණාඩියක් ඉස්සරහට යනවා. එතකොට ඔබ වහන්සේට කණ්ණාඩියෙන් පේනවා. දැන් කණ්ණාඩියේ ඉන්න ඔබ වහන්සේට පිහෙන් අරිනවා. අතරම ඔබ වහන්සේට පිහෙන් අරිනවා. මොකද වෙන්නේ? මොකද්ද ওই දෙකේ වෙනස? නෑනේ. දැන් එහෙනම් ඉතින් කමන්නේ නෑ නේද? නෑ කියලා හිතන එක වෙනයි ඇත්තටම වෙන දේ වෙනයිනේ. මේකේ මේකේ කණ්ණාඩියේ දැන් අපි අනිවාර්ය පිහියෙන් ඒත් එකමනේ වෙන්නේ. ඒකමනේ වෙන්නේ. ඒකමනේ වෙන්නේ. ඇත්තටම පිහියෙන් අයිනවා කියෝ ඒත් ඒකමනේ වෙන්නේ. අයින එකමනේ වෙන්නේ. පේන්නේ එකම දේනේ. හැබැයි මෙතන දෙයක් තියෙනවා අතන දෙයක් නැහැ නේද? මෙතන දෙයක් තියෙනවා මෙතන මෙතන යනොත් එහෙම මෙතන ඇත්තටම ඇත්තටම යනොත් එහෙම මැරලා වැටෙනවා. නේ සම්මුතියෙන් එක බැලුවම හොඳට තේරෙනවා නේ. සම්මුතියෙන් බැලුවම හොඳට ඒක තේරෙනවා නේ. ඇත්තටම යනොත් නම් ආරයන් වහන්සේ ඒක මැරෙනවා කියලා මෙතන එතකොට ලොකු ප්‍රශ්නයක් කියලා දැනෙනවා. ලොකු ප්‍රශ්නයක් කියලා දැනෙනවා. දැන් කන්නාඩිය ඒක පිහෙන් යනට ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේම අපි තෝ කන්නාඩියේ තියෙන එකට ආයෙ ඔබ වහන්සේට අරගත්තා කිය. ඔය දෙක දෙකක්නේ. නේද? ඔව්. ඔය කන්නාඩියේ එහෙම දෙයක් නැහැනේ. නෑ. මෙතන දෙයක් තියෙනවනේ. මෙතන දෙයක් තියෙනවා. ඔන්න ඔතන තමයි දෙයක් වගේ දැනෙන එක තමයි මෙතන හොයාගන්න ඕනේ. මේ දෙයක් වගේ දැනෙන එකයි මෙතන මේ මෙතන තියෙන රහස. මේ ධර්මයේ තම සම්පූර්ණයෙන්ම පවතින්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ධහම රැඳිලා තියෙන්නේ මේ දෙයක් කියන එක තමයි සබ්බ සංඛාර උඩයි. ශබ්දයයි වර්ණයයි. දැන් තේරුණා තේරුණා ඔබ වහන්සේ කොච්චර තේරුණා කිව්වත් මේක තේරෙන්නේ නැහැ ලේසි. මේක තේරෙනවා rahat වෙනවා. ඔබ වහන්සේ rahat වුණා කියලාද කියන්නේ? නෑ නෑ. ඒ ඔබ වහන්සේ තේරෙලා නැහැ නේ කියන්නේ. මේක තේරුම් ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. ඔය සක්මන් භාවනා කරන්නේ, පරයන්කේ ඉඳන් කරන්නේ, ඔය සමතේ වඩන්නේ, ඔය සේරම දේවල් මේ ධර්මයේ කියලා මේ ඔක්කොම භාවනා මධ්‍යස්ථානවල මුළු ලංකාව වටේම හැමතැනම මේ මේ පොඩි දේ තේරුම් ගන්නයි ඔක්කොම කරන්නේ. ඔය ත්‍රිපිටකේ තියාගෙන කියවන්නේ 84 දාල් ලියන්නේ, ඔය ටීවී එකේ රෑ පැය 24ම බණ කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න විතරයි. මේ මහා නිධානයේ තේරුම් ගන්න බැරුවයි. මේ මහා නිදාන සූත්‍රයේ පෙන්නන තැනත් මේකමයි. නාම රූප පත්‍ය විඥාන කියන්නේ. මේ නාම රූප පත්‍ය විඥාන කියන එක තමයි මේ තේරුම් ගන්න බැරුව ඉන්නේ. මෙතනම තමයි දෙයක් කියලා දැනෙන්නේ විඥාණයට දෙයක් කියලා දැනෙන එකටයි විඥානය කියන්නේ. මෙතන දෙයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියන එක. මෙතන ඇත්තටම අවබෝධයක් ඇති වුණොත් විතරයි ඒක දැනෙන්නේ නැති බවට. හැබැයි එතකන් හිතන එකක් වෙන්නේ. නෑ නෑ කියලා කොච්චර හිතුවත් නිවන් දකින්නේ අර දැනෙන්නේ මේක හොඳටම නුවණටම මෙනෙහි කළාම ගන්න ඕනි. දැන් දැන් ඔය අපි කියන එක කවුරු හරි ඔඩොක්කුවට නිවන දානකම් බලන් ඉන්නවා නම් නේ කවදාත් වෙයිද ඒක? ඒක තමයි ඔබ වහන්සේ කරන්නේ. ඔබ වහන්සේ ඒක තමයි කරන්නේ. ඔබ වහන්සේ නිවන දානකම් බලන් ඉන්නේ කවුරු හරි ඔඩොක්කුවට. ඔබ වහන්සේ විතරක් නෙමෙයි මේ මුළු රටේම ඉන්නේ එහෙම තමයි. ඒ තරම් අසරණයි. ඒ තරම් අසරණයි. මේක මේක ඇත්තටම බුදුන් වහන්සේට බගෑපත් වෙලා අහන්නේ ඒකයි මේ ගොඩක් අය. අපි සරණ යන්නේ ඒකයි අසරණ හින්දායි. මොකද්ද අසරණකම? දෙයක් තියෙන හින්දායි. මම ඉන්න හින්දායි අසරණ. මම ඉන්නකම් මම දුක් විඳිනවා. මම ඉන්නකම් මම සසර ඕගෙට අහු වෙනවා. මම ඉන්න එකමයි දෙයක් තියෙනවා කියන්නේ. ඔය ඔබමයි මා කිව්වේ ඔබ ඉන්නවා නම් මාත් ඉන්නවා. මමමයි කියන්නේ ඔබ ඉන්නවා කියලා. එහෙනම් මමමයි අසරණ වෙලායි. මම ඉඳගෙන මම ඉඳගෙන මම බන කියන්න ගියත් මම ඉඳගෙන මම බන කියන්න ගියත් මම ඉන්නවා. මම මේවා පාඩම් කරත් මම ඉන්නවා. මම මේවා ලොකුවට මොකක් හරි හිතුවොත් මම ඉන්නවා. මම අය උඩ ඉන්නවා හැවතරම්. මම නැති තැන කියන්න බනකුත් නැහැ, අහන්න කෙනෙකුත් නැහැ, කරන්න දෙයක්කුත් නැහැ. ඔබ වහන්සේට තියෙන දෙන දෙයක් වළඳලා ඉන්න එක විතරයි. හැබැයි මමයා ඉන්නකන් ඔබ වහන්සේ තව දෙයක් හොයනවා කරන්න. ඇයතර මමයා ඉන්නවා. මම ඉන්නවද කියන එක තමයි මෙතන හොයාගන්න තියෙන තැනක්. මම ඉන්නවා නම් මම කොහොමද ඉන්නේ කියන එක දැනගත්තොත් ඒ ඉන්න මම නැති බව අවබෝධ ඒ ඉන්න බව නැති කියන්නේ නෑ කියන අන්තයට ගිහිලා නෙමෙයි. මෙතන හැදෙන හැටි අවබෝධ මැජික් කරන හැටි දකින්න තාක්කල් මැජික් පේනවා. ඒ කියන්නේ විඥාන මායාව හැමතිස්සෙම රංගන දානවා විඥාන මායාව හැදෙන හැටි දකින්නකම්. විඥාන මායාව හැදෙන හැටි තමයි මේ නාම රූප කතාවේ තියෙන්නේ. මේ නාම රූප කතාව කියන්නේ ශබ්ද වර්ණ කතාව විතරයි. වෙන කතාවක් නෑ. ශබ්දේ වර්ණය විතරයි අපිට තියෙන්නේ මේ. ශබ්දේ වර්ණය චිත්තේ. චිත්ත කියන්නේ ශබ්ද වර්ණ විතරයි වෙන චිත්ත කියලා කතාවක් නෑ. ආ ශබ්ද වර්ණ. මේකේ සෙන්සර්ස් වල ස්පාර්ක් වෙන්නේ ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතියයි මේ ගන්ධ රසයි ওই ටික ස්පාර්ක් වෙනවා විතරයි මේක වෙන එකක් නෑ. ආත්මයක් කොහෙවත් හම්බ වෙන්නේ හැබැයි මම ඉඳගෙන ආත්මයක් දැක්කොත් මොකද ආත්මයක් නෑ කියලා හිතුවොත් මොකද දැන් මම නෑ කියලා හිතාගෙන සීදී විනාසගත පියෙන් යනවා මොකද අනිවාර්යයෙන්ම දුකට වැටෙනවා. වැටෙනවනේ. දැන් මම ඉන්නවනේ. මම නෑ කියලා අවබෝධයටපත් වුණු කිසි කෙනෙක් එහෙම පිහියෙන් යනගන්නේ හැබැයි මම ඉන්නවා කියලා හිතාගත්ත කෙනෙක් මම නෑ කියලා හිතාගෙන පිහියෙන් යනගන්න. හැබැයි මම ඇත්තටම නැති බව අවබෝධ වුණු කෙනෙක් කවදාවත් පිහියෙන් යනගන්නේ මේ දෙක දෙකක්. මේක තේරෙනවද මේ කියපු කතාව? ඇත්තටම නැත්තම් කාටද පිහියෙන් අනේ? හැබැයි මම නෑ කියලා හිතාගෙන කොහොමත් එකයි හිටියත් එක නැත්තයි කියලා පියෙන් යන්නත් මොකද? මේ කතාව මේ කතාව ඔබ වහන්සේට අවසානයේ වැටෙනකන් ඔබ වහන්සේ හිතන්නේ කෙනෙක් නෑ කියන එක සිතුවිල්ලකි. හැබැයි ඔබ වහන්සේට අවබෝධයටපත් වෙන දවසට ඔබ වහන්සේට අවංකවම කෙනෙක් නැති බව දැනෙන්න ගන්නවා. තාම දැනෙන්නේ තාම හිතනවා විතරයි. හිතන තාක් කාල ඒක සිතුවිල්ල කියලා දැනගන්න සිහියක් තියෙනවා. තේරෙනවද? හිතන තාක් කාල ඒක සිතුවිල්ල කියලා දැනගන්න සිහියක් තියෙනවා. අහනවද කියන්නේ? ඔව් හිතන තාක්කා සිතුවිල්ලක් නේද තියෙන්නේ? කැමදාකත් සිතුවිල්ලක් මම නෑ කියලා හිත හිත ඉන්නවනම් ඒක මම නෑ කියලා හිතන එක සිතුවිල්ලක් මෙතන ඉන්න කෙනෙක් නැති වෙන එකක් නෙමෙයි. ඉන්න කෙනෙක් නැති වෙන එකක් නෙමෙයි. මෙතන ඇත්තටම එහෙම දෙයක් නැති වෙන කියන වෙනම කතාවක්. චිත්තයක් කියන්නේ ශබ්දයක් වර්ණය. ගන්ධ රස පහස අපි ඔක්කොම පැත්තකින් තියමු. ditta sutta mutane muta පොඩ්ඩක් තියලා ditta sutta පොඩ්ඩක් ගත්තොත් මුත කොහොමද තේරුම් ගන්න පුළුවන් මේක ඔක්කොම අනා ගන්න බැරි හින්දා එහෙම කියන්නේ අයි පොඩි දරුවාට ඒකයි පුබ්බේනවාසානුස්සය ඥානෙ පොඩි දරුවා මුකුත් දන්නේ නැහැ ලෝකෙ ඉපදෙනකොට. සබ්දෙන් තමයි දාන්නේ. පුතේ මේ කහ පාට, රතු පාට, නිල් පාට කවුරු හරි කිව්වේ නැත්නම් අම්මා කියලාත් දන්නේ ඒ ළමයා කියලා වෙඩින් කෙනෙක් ගාව තිබ්බම යාට තමයි මොකක් හරි කිව්ව තා පුතේ මේ අම්මා කිව්වොත් යාට තමයි අම්මා කියන්නේ. මොන ආලෝක ඇඩතලයේද ඒකට දාපු සද්දේ මොකද්ද? ඒක තමයි දේ කියලා හිතන්නේ. ඒක තමයි චිත්තේ කියන්නේ. දැන් ඇමරිකාවට නම් red, yellow, blue, chair, table මොකද්ද ඔය? ශබ්ද වෙනස්. එහෙම දේවල් තියනවද? නැහැ. ඒතර මේ කියන ශබ්ද ඇත්තද? ඒත් නැහැ. දැන් පේන ඒවා හරිද? ඒත් නැහැ. නැහැ. ඒතර දෙයක් තියනවද කොහෙද? නැහැ. නැහැ කියලා හිතනවා. දෙයක් නැති බව හිතන එක වෙනයි දැනෙන්නත් ඕන. මානසිකාරෝති කියන්නේ අපි හිතන බවමයි. ඒකයි සවිතක්කන් සවිචාරම් කියන්නේ. හැබැයි දැනෙන එක තමයි අවිතක්ක අවිචාර කියන්නේ. හිතන එක වෙනයි දැනෙන එක වෙනයි. මානසිකාරය කරලත් දැනෙන ස්වභාවයක් එනවා. එහෙම දැන් නැති බවට මානසිකාරය කරනකොට හිතන එකක් එනවා. නෑ කියලා හිතෙනවා. දැන් ඔබ වහන්සේ කරන්නේ ඒක. ඔබ වහන්සේ කරන්නේ සවිතක්ක සවිචාර භූමියේ. ඒ කියන්නේ මාර්ගයේ. මාර්ග භූමියේ තමයි ඔය මනසිකරෝති කියන එක තියෙන්නේ. සවිතක්කයි සවිතාර හිතනවා. දෙයක් නැහැ කියලා හිතනවා. මෙතන මම නැහැ කියලා හිතනවා. ශබ්දය වර්ණය කියලාත් හිතනවා. හයි හිතනකොට හිතනකොට තේරෙනව නැහැ කියලා. හිතනකොට හිතෙනව නැහැ කියලා. හරිනේ. හිතනකොට හිතෙනව නැහැ කියලා නේ. නැහැ කියලා හිතුවට ඒ උනාට දුක් විඳිනවා, අඬනවා, බෑ කියනවා, මధుරෝ කනවා කියන ඔක්කොම කියනවනේ. ඒ කියන්නේ ඉන්නවනේ. දැනනවනේ උනාට. දැනනවා. හිත හිත ඊට වැඩන්නේ. සිතුවිල්ලක් විතරයි. නෑ කියන එකත් අර අර හීන ඇතුලේ හීනයක් විතරයි. මේ දැනෙන එක වෙනයි හිතන එක වෙනයි. ඥානතෝ පස්සතෝ කිව්වේ ඕකයි. හැබැයි මේ දෙකම අසු වෙන 100ට. 100 තියෙන එක වෙනම කතාවක්. දැන් තේරෙනවද මේ 100 මොකද්ද කියන එක? 100 නැතුව මේක දකින්න බෑ. ඔව්. 100 තියෙන්න ඕනේ මේක හිතනවා කියලා දැනගන්න. සිතුවිල්ලක් බව 180 වෙනවා. අභ්‍යන්තරයට දැනෙන එක 180 වෙනවා. තමන් විඳවනවා, දුක් විඳිනවා. ඒ දුක් විඳින කෙනෙක් ඉන්න හින්දා. මමයා ඉන්නවා. මමයා බැසගෙන ඉන්නම් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා මේකේ තාම. හරිනේ? දෙයක් හැමතිස්සෙම මෙන්න මෙතන දෙයක් කියන එකක් 180 වෙන එකක්, හිතනවා කියන එකක් 180 වෙන එකක්. දැන් අපි හැමදාම තේරෙනවා මේ කියන කතාව. දැන් නිදි ගන්න තියෙන ඕනකමට කම්මැලි කමට දැන් මේක අහන් ඉන්න තියෙන මේකට ඔව් ඔව් ආරම්භක තේරෙනවා එහෙම. මම මේ කල්පනා කරන්නේ ආරෙන්නොන්ද දැන් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ දැන් මේ ආර්යයන් වහන්සේ ආපු ප්‍රශ්න වලින් ආර්යයන් වහන්සේ කියනෝනේ මේ මේ මේක මේ සුදන වෙන්නේ නෙමෙයි. තාම එතන නැහැ කියලා. ඒ වුණාට දැන් මේ අහනකොට ආර්යයන් වහන්සේ මේ මේ ස්වාමීන් වහන්සේට ආර්යයන් වහන්සේ ආහනකාරී මේ ස්වාමීන් වහන්සේට පැටලෙනවා. ඒ කියන්නේ මේ වෙන මොනවද නෙමෙයි මේ ස්වාමීන් වහන්සේට තේරෙනවා තේරෙනවා වුණාට ඒක මට පැටලෙනවා අන්න ඒක තමයි මෙතන තියෙන්නේ හැබැයි මේ දැන් ඉස්කෝලේදී වුණොත් දෙයක් කිව්ව මේ යම් දෙයක් දැන් හරි දැන් හරි දැන් හරි ඒක පැටලෙනවා දැන් හරි අපි ඒක දන්නවා දන්නේ ඉඳ තමයි තාම කියන්නේ නැත්නම් එකපාරේ නවත්තනවා ආ නවත්තන්නේ නැත්තේ අපි දන්නවා ඔබ වහන්සේ පැටලෙනවා කියලා දැන් ඒක නිසා තමයි තාමත් පැහැදිලි කරන්නේ තේරෙනකම් පැහැදිලි කරන්න එපා කල්‍යාණ මිත්‍රාගේ යුතුයකමනේ තේරුම් කරලා දෙන එක තේරෙන්නේ නැති හින්දානේ තේරුම් තේරුම් කරලා දෙන්න තේර තේරෙනවා නම් කල්‍යාණ මිත්‍රා තේරුම් කරන්න ඕනේ දැන් කල්‍යාණ මිත්‍රා තේරුම් කරන දිගටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද උභවහන්සේට මේක තේරෙන්නේ නැති නිසා ඉතින් කල්‍යාණ මිත්‍රයෙක් විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා බුදුන් වහන්සේත් එහෙමයි මේක කොහොම හරි උපමා දානවා මේකට තව අදහස් බලනවා මෙයාට කොහොමද මේක දෙන්නේ ඒ කොහොම හරි උත්සාහ කරලා දෙන්න නේ ඔය නේ එතකොට දැන් අඟුලිමාල පැවිදුණා කියලා ඒක තේරෙන්නේ නැහැ. ඔක ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ අඟුලිමාල අවිල්ලා කියනවනේ අර විලිරුදාගේ අම්ම කෙනෙක් ඒ එතකොට අනම් බුදුන් වහන්සේ එතරම් උත්සාහ කරනවානේ මේක දෙන්න. ආ ඔබමයි සුදුසු ඔබ ගිහිල්ලා ආ කිසි දවසක කෙනෙක් නොමල බවට අදිෂ්ඨානයක් කරන්න. එතකොට ඒ විලිරුදාව නැති වෙයි, ඒ වේදනාව නැති වෙයි කියනවා. නේද කියනවානේ මම කොහොමද එහෙම කරන්නේ? මම මෙච්චර මිනිවරලා තියනවා කියලා අඟුලිමාල කියනවා. එතකොට මමයා ඉන්නවනේ කියන්නේ. අඟුලිමාලට. ඒතර බුදුන් වහන්සේ ආනනේ ඔබ භික්ෂුවක් විදිහට මිනිමල්ලා තියෙන. ආන්න එතකොට තේරෙනවා නා ඒ ඒක ඒක තමයි දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය. එහෙම කෙනෙක් නැහැ කොහෙවත්. මෙතන එහෙම දෙයක් කොහෙත් පුජ්‍යලේ මොකක්වත් නැහැ. හැබැයි ඒක අන්න ඒ කියනකොට අඟුලි මාට වැටෙනවා භික්ෂුවක් කියන්නේ කවුද කියන එක. භික්ෂුවක් කෙනෙක් ඉන්නවා නම් එතන භික්ෂුවක් නැහැ. එහෙනම් මේ මාර්ගවත් ඉන්න ඕනේ අරිතරමේ කෙනෙක් නැති බව දකින අන්න එයා වික්ෂුවක් වෙනවා. ඒක දකින්න මාර්ගයේ ඉන්න ඕනේ. අර මාර්ගසිත ඵලසිත පෙන්වන්නේ ඕකයි. ඕනම කෙනෙක් පැවිදි වෙන මොහොතේම මාර්ගයට එන්නේ. තේරෙනවද? එතන ඉඳන් මාර්ගයට බහින්න ඕනේ. ආය වෙන වෙන කතන්දර බෑ. සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තයි මං කාසාවත් ගයත්වාගේ කසාවත ඉල්ලුවේ මොකටද? මාර්ගයේ ඉන්නයි. මේ මග යන්න. මේ නිර්වාණය සඳහා ඒ මග යන්න සිව්පසේ දෙන්න මට ওই සිවුර දෙන්න ඕකනේ ඉල්ලුවේ දැන් සිවුර දාගත්තේ මොකටද සිව්පසේ දැන් මොකටද දෙන්නේ ඔබ වහන්සේ මාර්ගයේ ඉන්නේ ඉඳයි දැන් ඔබ වහන්සේ මාර්ගේ නැත්තම් මොකද කරන්නේ හොරට කනවා ණයට කනවා දැන් තේරෙනවද හේතුව දැන් අපි යන්නේ දායාද පරිභෝජනේ තියෙන්න ඕනේ නේද? සාමිනා පරිභෝජනේ තියෙන කොහොමත් ඉතින් අපිට ඵලයට එන්න මේ අනිත් අයට සුදුසෙක් වෙනවා. ඒතකොට වන්දනාවට සුදුසෙක් වෙනවා. අරුණවර මේක දායාද පරිභෝජන හරි සාමිනා පරිභෝජන හරි වෙන්න නම් මාර්කෙට එන්න ඕන. එතකන් හොරට කරනවා ණයට කරනවා. කවුරු හරි කියනවා නම් මම මේ ධර්මාචාර විභාගය කරන්න ඉන්නේ මම මේ ත්‍රිපිටකාචාර විභාගය කරන්න ඉන්නේ ඒක නිසා මට ඕවා කරන්න බෑ මම විභාගය පාස් කළා පස්සේ ඕවා කරන්නම් කියලා ඒ ණයට කනවා ඒ ණයට කනවා සිව්පසයක් ගත්තේ ඕක කරන්නද දැන් ඔක බුදුන් වහන්සේ කිව්වද කාටද? මේ ග්‍රාන්ත ධූරයේ තියෙනවා විභාග ටික පාස් කරලා අවුරුදු 30ක් විතර ගිහිල්ලා 40ක් විතර ගිහිල්ලා ඊට පස්සේ පුළුවන් නිවන් දකින්න කියලා කිව්වද බුදුන් වහන්සේ? නෑනේ. අපි වෙන අපිට ඔය ණයට කන හිඟන්න වැඩක් නැහැ. ඒ වුණාට අපි කියනවා ණයට කන හිඟන්නෝ කියලා. අපිට ණයට කන හිඟන්න වැඩක් නැහැ පොත් කරේ තියාගෙන අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන කස්ස සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගයත්තා කියලා අපි ආවේ හොරට කන්න ණයට කන්න නෙමෙයි අපි මාර්ගයට ආවේ අපි සිත දැකලා විදෙන මග යන්නේ එහෙනම් අපි භික්ෂුවක් අපිට කුණුහරුප වැඩක් නැහැ කියලා කෙලින් කියනවා ඍජුභාවයෙන් ඉන්න පුළුවන් මාර්ගේ නම් ඉන්නේ එක දවසක් හරි ආර්යයන් වහන්සේගෙන් හරි ප්‍රශ්නයක් අහන්නේ මාර්ගේ ඉන්නේ හින්දා මාර්ගෙට අඩුතරමේ මාර්ගේ තව ටික පිරිසුදු කරගන්න ඒක සාධාරණයි. ඒක හොඳයි. ඒක සැබෑ භික්ෂුවගේ භූමිකාව. ඒ සැබෑ භික්ෂුවේ භූමිකාව අපි අගය කරනවා. එහෙනම් මුළු ශාසනය නගා සිටවන්න පුළුවන් කෙලින් ඉන්නවා එහෙමනම්. හ්ම් ගෞතම බුදු සාසනේ බබලෙන්නේ ඔතන්ට ආපු දවසටයි. හ්ම් එතනට එනවා. වරදින එක වෙනම දෙයක්. උත්සාහයත් ඒ වෙනුවෙන් දරන ප්‍රශ්න ඇහිීමත් ඒකට දරන නුවණ විමසීමත් හොඳයි සාදු සාදු කියනවා. මාර්ගයේ ඉන්නවනේ අතර මේ අඩුතරෙන් දායාද පරිභෝජන ඒ ඒ පැත්තෙන් ඉන්නේ සාමිනා පරිභෝජන පැත්තටම ඉන්නේ ඔස්සග්ග පරිණාමයනේ නිවනට නමුණක් කොට පවතිනවනේ සබ්බ දුක්ඛ නිස්සාරණ මගනේ ඉන්නේ හ්ම් එහෙනම් අපි ධර්මාචාර විභය කරනවා වෙන්න පුළුවන් ත්‍රිපිටකාචාර විභය කරනවා වෙන්න පුළුවන් හැබැයි ඒකත් මාර්ගයේ ඉන්න පුළුවන් හැබැයි සබෑ භික්ෂුවකට එහෙම නැත්නම් වෙනින් මොනාරි ඔළුවේ තියාගෙන මොනාරි මගුලක් කරනවා නම් ණයට කන ඉඟන්නේ. අපිට ඔය රිදිවල පාට වැඩක් නැහැ. ඔබ හරියට අධ්‍යාත්මයෙන් එන්න භික්ෂුවක් විදියට කියලා අපි කියන්නේ. නැත්නම් ඔබ කරන්නේ ලොකු වංචාවක්. අන්නේ වංචාකාරයෝ ටික තමයි අශෝක අධිරාජ්‍යයටත් ඕන උනේ සිවුරු ඇරලා ගෙදර ආරවන්න. නමුත් බුදුන් වහන්සේ එහෙම දෙයක් අගය කළේ නැහැ. බුදුන් වහන්සේ අගය කළේ සෑම කෙනෙම සබෑ භික්ෂුවක් කොහොම හරි කරන්න ඕන නිසායි. මොකද සතා සිව්පාවා නිවනින් සැනසීම ලබන්නේ. එහෙනම් පටලව ගන්න එක වෙනයි, ඒවා හදා ගන්න එක වෙනයි. අශෝක අධිරාජ්‍ය සිරුරලා යන්න කිව්වා. හොරට කණায় නට කණায় මේ ඉන්න ඕනේ නැහැ කියලා. අපිට අද එවැනි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපි ධර්මයේ තුල දකිනවා අශෝක අධිරාජ්‍ය අපි දකිනවානේ ධර්මයේ දකින්නේ නැහැ කියලා. අශෝක අධිරාජ්‍ය ඒකනේ 84000ක් වේර වේද හැදුවා දුගතියට වැටෙන්නේ. නමුත් අපි ධර්මයේ දකිනවා. ඒක නිසා සෑම කෙනෙකුටම කියන්නේ දැස් සැරලා බලන්න සැබෑ භික්ෂුවක් වෙන්න. එතනට එන්න. මේ